ශිරෝමි මහත්මිය ඔබතුමාගේ මයික් එක ඔන් කරන්න පුළුවන්ද? ආ. සර්වසල්ලයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ගැටලු දෙකක් කතා කරන්න තියෙනවා. එකක් ස්වාමීන් වහන්සේ මෛත්‍රී පාරමිතාව යටතේ අපි මෛත්‍රී භාවනාව સિદ્ધ කරනකොට ස්වාමීන් වහන්සේ අපි විදර්ශනාව වැඩෙන ආකාරයට මේ මෛත්‍රී කරනකොට ස්වාමීන් වහන්සේ එතන අර මෛත්‍රී භාවනාව කරද්දී අර සත්ත්ව පුද්ගල විදර්ශනාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම අර සීළු සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය අපිට බලන්න කියලා තියෙන නිසා එතන මෛත්‍රී කරන කෙනෙක් නැති තත්ත්වයක් අපිට විදර්ශනා මට්ටමට යනකොට මෛත්‍රී භාවනාව අපිට ඒක අත්හැරෙනවා අත්හැරෙනවාද ස්වාමීන් වහන්සේ එතනදී අතහැරෙන්නේ නැහැ අපි සතිවල කතා කළා ඔබතුමියට ලැබුණත් දන්න මේ සෑම ගුණයක්ම අපිට දිනු කරන්න පුළුවන් ආත්ම මූලික ආකල්පයකින් යුක්ත. එහෙම නැත්නම් මානුෂීය ආකල්පයකින් යුක්ත. එහෙම නැත්නම් ආධ්‍යාත්මික දැක්මකින්. දැන් ආත්මමූලික කියලා කියන්නේ මට මේකෙන් ලැබෙන ප්‍රතිලාභය කියලා හිතලා. ඉතින් හිතන්දී ඇත්තටම ගුණයක් වැඩෙන්නේ නැහැ. අර යම්කිසි සත්භාවයක්, යම්කිසි පිංකමක්, හොඳ චාරිත්‍රයක්, ඒ වගේ ටිකක් තමයි අපිට පවත්වාගෙන යන්න පුළුවන්. අර මානුෂීය කියන තැනදී මං වගේම අනිත් අයත් හොඳින් ඉන්න ඕන කියන තැනදී අන්න අර ಗುಣ වැඩෙන්න පටන් ගන්නවා. කරුණාව, මෛත්‍රිය ආදිය වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි ආධ්‍යාත්මික දැක්මක් ඇතුව යනකොට ඔය ඔබතුමිය කිව්වා වගේ මෙතන සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ. හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ නාම රූප ධර්මයන් අන්න ඕන්නේ වශයෙන් ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒව වහා බිදී යනවා. එතකොට මෙතන ගත යුතු මොකක්ද? අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය. ලක්ෂණය. ඔව්. හැබැයි දැන් ඒ ආධ්‍යාත්මික දැක්මක් තුළින් ලෝකය දකිනකොට ඒ තනත්තාට දැනෙන්න ගන්නවා මේ හැමතැනකම මේ ධර්මයන් හොඳින් පැවතුනේ නැත්තම් විකෘතියක් ඇති උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් මනුෂ්‍ය ලෝකේ උපදිනකොට ඒ උපදින තැනත්තා ඥාන සංප්‍රයුක්ත උපතක් ලැබුවේ නැතිනම් මේ තනත්තාට ඒ භවය තුල කොතෙක් සාධක ලැබුණා වුණත් නිවන් දකින්න අවස්ථාවක් නැති වෙනවා. එතකොට මෙතන සත්වයක් නැති වුණාට පුද්ගලයෙක් නැති වුණාට ඥාන සම්පන්න කියන ගුණය මනසේ පිහිටියේ නැතිනම් අර සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග සිත් උපදින්නේ නැහැ. එතකොට මෙතන සත්වයක් නැහැ. හැබැයි මේ ඒ ගුණය ඒ ගුණය තියෙන්න ගුණය තියෙන්න ඕනේ. ඒ ගුණය නැතිවොත් අර ඵලෙ ගොඩ නැගෙන්නේ නෑ. එහෙමනම් මේ උපත සත්ව ඥාන සංප්‍රයුක්තව ඉපදීම අවශ්‍යයි. අවශ්‍යයි. එහෙමනම් මේ තනත්තාට ඊළඟ භවයේ ඥාන සංප්‍රයුක්තව උපදින්න සහාය වෙන්නේ කෙසේද? අන්න ඒ විදිහට. ආ. ඊළඟට ඊළඟට අපි හිතමු දැන් යම්කිසි කෙනෙක් අධික කාය පීඩාවකින් යුක්ත වුණා. දැන් බුදුරජාණන් වහන්සේ අර බඩගින්න ආපු මනුස්සයාට කන්න ටිකක් දීලා බණ කියනවා. ඒතකොට මේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නනේ. හැබැයි කුසගින්න කියන එක මේ රූප කලාප වල ඇති වෙන විකෘතිය එතකොට ඒ 1000 ඒක මතුවෙනකොට ඔහුගේ රූප වෙනස් වෙනවා. රූප වෙනස් වෙනකොට ඒක මනසට බලපාන. එතකොට මනස වික්ෂිප්ත වෙනවා. එතකොට ඔහුගේ මානසික සංහිඳියාව ඒකාග්‍රතාවය ඇති වෙන්නේ දහම තේරුම් ගන්න. එතකොට දහම තේරුම් ගන්න ඔහුට අවශ්‍ය නම් මනස සංහිඳෙන්න ඕන. මනස සංහිඳෙන්න නම් ඒ මනස වික්ෂිප්ත කරන්න බලපාන මේ පීඩාව දුරු කරන්න ඕන. සත්‍යයක් නැති වුණාට නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා එතන යම් සමනය කිරීමක් අවශ්‍යයි. ස්වස්ත භාවයක් අවශ්‍යයි. ඒ ස්වස්තභාවය තිබුණොත් විතරයි මේ ඵලය ගොඩනගන්නේ. ස්වාමිනාස විදර්ශනා ප්‍රඥාව තියෙන විදර්ශනා කරන කෙනෙකුවත් එයා මෛත්‍රී ගුණේ යුක්තයිනේ. මෛත්‍රී ගුණයක් මෛත්‍රී ගුණයක් ප්‍රගුණ කරලා තියෙන කෙනෙක් එයාගේ ගුණාංගය තුලින්ම පිහිටලා ඇතුළාන්තයෙන් මේක එයාගේ පිටලා තියෙනව නේද ස්වාමීන් වහන්සේ වෙන්නත් පුළුවන් එහෙම එයාට ඒ විදර්ශනා පාදක බව මෙත්තාව අවදි කරගන්න උදව් වෙනවා මෙත්තාව තියෙන කෙනෙකුට විදර්ශනා මත වෙනකොට කොහොමත් මෙත් සිත අවදි වෙනවා මෙත් සිත අවදි තරම් පුහුණු කරලා නැතිනම් අර විදර්ශනා පාදක කරගන්නකොට එයාට මෙත් සිත අවදි කරගන්න හොඳ පසුබිමක් සැකසෙනවා ඒ නිසා විදර්ශනාවේදී මෙත්තාව අතහැරෙනවා කියලා කියන්න බෑ. මෙත්තාව එතන තිබිය යුතුයි. එහෙම එහෙම අතහැරෙන්න පුළුවන් ඒක අත්‍යවශ්‍ය ගුණයක් නොවේ නේද? බුදුරජාණන් වහන්සේ මෙතනදී පාරමිතාවක් හැටියට මේ ඒ කියන්නේ අපි ත්‍රිලක්ෂණය මෙනෙහි කරන අවස්ථාවේදී එතනදී තමයි මම ඒක අදහස් කරේ ස්වාමීන් වහන්සේ. ඔව්. ත්‍රිලක්ෂණා මෙනෙහි කරන අවස්ථාවේදී අපිට මෙත්තාවට අවධානය යොමු වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපට මේ විදර්ශනා සංප්‍රයුක්ත වැඩපිළිවෙල තුල මෙත්තාව පවත්වන්න පැහැදිලි පැහැදිලි ස්වාමීනි